එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ඊයේ ප්‍රකාශ කරලා තිබුණා එක්සත් ජාතික පක්ෂයට තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. ඒ අනුව මමත් කිව්වා අපිටත් පුළුවන් ආණ්ඩුවක් හදන්න. එක්සත් ජාතික පක්ෂයට 7 දෙනෙක් අඩුයි, අපිට 17ක් අඩුයි. තනියෙන් ආණ්ඩුව හදන්න ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මතය දරන එක කිසිම ගැටලුවක් නැහැ. නමුත් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පැහැදිලි අවබෝධයක ඉන්නවා ජාතික ආණ්ඩුවක් හැදීම සම්බන්ධව අවුරුදු දෙකක කාල සීමාවක් සඳහන්. ඒ කෙනාට පුද්ගලික මත තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද හැසිරෙන්නේ පක්ෂයක් විදියට. පුද්ගලයන්ගේ මතවලට නෙමෙයි අකමැති කට්ටිය හිටියේ. ඉතිහාසයේ නම් ලැබිච්ච අමාත්‍යංශවලට අකමැත්තෙන් කට්ටිය බාරගෙන හිටියා. ඒ නිසා අමුද්දයන් නෙමෙයි. තව දවස් කීපෙන් ඔබතුමාට බලා ගන්න පුළුවන්කම තියෙයි කවුද මේ රටේ විපක්ෂ නායකයා කියලා.